හොඳයි සාතනත් පවත්වන්න නමෝ තස්ස භගවතු රහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු රහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු රහතු සම්මා ප්‍රශ්නයක් වෙනවා සක්මන් භවනාවේදී වැලි වෙනුවට සිමෙන්ති කුළුවේ පාවහන් නැතුව හෝ ඇතුව සක්මන් කිරීම හානිකරද? සිමෙන්ති පොළවේ සක්මන් කිරීම ලෙඩ රෝග බහුල වීමට හේතු වන බව භවනාචාරවලේ ප්‍රකවා මේ චර්යාවේ කැද්ද. මේ එහෙම සිමෙන්ති පොළවේ අඩේ තිනකොට ලෙඩ රෝග ඇති වෙනවා කියලා එකක් නම් එහෙම නැහැ ඉතින්. ඒකේ එහෙම සත්‍යතාවයක් නැහැ. ඒ නිසා සිමෙන්ති පොළවේ එවිට කමක් නැහැ. එතෙන්දී අපිට සිමෙන්තියද වැලි පොළොවද තනකොළද කියන ප්‍රශ්නයක් නැහැ. අපි භාවනා කරනකොට මම කිව්වේ අපි අඩියේ තියෙනකොට ඇහැට පෙනෙන දේවල් වල නිමිති වශයෙන් ගන්න එපා කියලා මම කොහොමත් සිමෙන්තිද වැලිද ගස්ද මොනවද කියලා අපිට අදාළ නැහැ. අපි කකුල් අඩියේ තියෙනකොට කොතනක හරි සිමෙන්තිය හරි වෙලි පොළවේ හරි තනකොළ ගොඩේ හරි ප්‍රශ්නයක් නැහැ. අඩිය දිනට කකුල ඒ වස්තුන්ගේ හැපෙන හැපෙනකොට තද වෙනකොට තද කරනකොට තද ස්වභාවය අරමුණු කරගෙන පටවි කියලා හිතන්න කියලා. මොකද පටවි ධාතුව ගත්තාම තනකොළ වැලි සිමෙන්ති කියලා එහෙම වෙනසක් නැහැ පටවි ධාතුවට. එතකොට ඒ නිසා හැම වෙලේම මේ තද ගතිය, තද ස්වභාවය විතරක් හිතට අල්ලලා පටිවි කියලා හිතනවා. ඒකව පටිවි කියනොත් පටිවි කියලා හිතන මේක මේ උපායක්. හිත නොයෙක් නොයෙක් කර්මණු වලට දුවනෝනේ අපි සක්මන් කරද්දී. එතකොට සක්මන් භාවනා සක්මනට විතරක්ම හිත තබා ගන්න උපායක් තමයි මේ පටිවි කියලා මෙනෙහි කරනකොට. එතකොට හිත ඇතුලෙන් එක එක දේවල් වලට බහැරට අහකට යන්න තියෙන ඉඩ නැති කරලා තියෙනවා. ඒ නිසා ඒ උපාය පිළිතලා වෙන වෙන දේවල් සිහි වෙන්න හිතන්න තියෙන ඉඩ නැති වෙන විදිහට අඩිය අඩිය කියලා අඩියෙමින් පටිවිදලු කරා. එතකොට මේ හරි. මේ බුදුරජාණන් වහන්සේ ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් පටිච්චසම්පාද වශයෙන් විමසා බලන්න කියලා දේශනා කොට වදාලා මගේ ප්‍රශ්නේ ස්කන්ධ වශයෙන් බලන විට රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ආදී වශයෙන්ද සහ ආයතන වශයෙන් බලන විට අසකන දිවනාසය මනස ආදී වශයෙන් ඇත්ත ඇති සිතින් බැලීම මේ ක්‍රම දෙකෙහි වෙනස පහදා දෙනු වෙනවි. රූපය ස්කන්ධ ගැන නුවණින් බලන විට ඇස ඇස ආයතන ගැන සඳහන් කරන්න වෙනව නේද? මේ දෙකම එකක්ද වෙන වෙනම විදර්ශනා කරන අය හදා දෙන්නේ. ඇත්තටම ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයත වශයෙන් මේ මෙනෙහි කරන්න ඕනේ ක්‍රම වෙන වෙනම තියෙන්නේ. නමුත් එක ක්‍රමයකට කරනකොට අනිත් ඒවා ස්කන්ධ වශයෙන් බලනකොට එයාට ආයතන ටික නැත්තම් ධාතුත් අවබෝධ වෙනවා. ආයතන වශයෙන් බලනකොට ස්කන්ධ ධාතුත් අවබෝධ වෙනවා. ධාතු වශයෙන් බලනකොට ස්කන්ධ ආයතනත් අවබෝධ වෙනවා. ඇතුළත් නමුත් බලන ක්‍රම වෙනස්. ඒකෙදි දැන් මෙහෙම බලන්නේ දැන් ස්කන්ධ වශයෙන් බලද්දී රූප ශබ්ද ගන්ධ ආයතන වශයෙන් බලද්දී හැකන් දිවනාසයත් කියලා එහෙම නෙමෙයි බලන්නේ. අපි තුමු ස්කන්ධ වශයෙන් ගන්නකොට රූප ටික ඔක්කොම එක ගොඩකට ගන්නවා. ගහලා රූප ටික මේ මේ රූප ටික හැදලා තියෙන කියලා රූපයේ විතරක් වෙනම බලනවා. උදාහරණ දැන් ස්කන්ධ කියලා කියන්නේ ගොඩක් වෙනාක් තියෙන. ඈ රාසත්තෝ කන්දත්තෝ පුඤ්ජත්තෝ කන්දත්තෝ සමෝහත්තෝ කන්දත්තෝ රාසි අර්ථයෙන් පුඤ්ජාර්ථයෙන් කන්දාර්ථයෙන් ස්කන්ධය කියලා කියනවා දැන් උදක කන්ද ජල ගොඩක් අග්නි කන්ද ගිනි ගොඩක් එතකොට රුක්ක කන්ද ගස් ගොඩක් කියලා අපි ගොඩක් කියන්නේ එකතු කරලා දැන් එකක් තිබ්බට ගොඩක් කියන්නේ නේද එතකොට ගොඩාක් එකතු කළා තමයි කාරණා කාරණා කාරණා රාශියක් පොල් ගොඩක් කිව්වහම ගොඩක් කියන අදහස තමයි කන්ද කියලා කියන්නේ. දෙල් ගොඩක් කිව්වොත් ගොඩක් දෙල් වෙන වෙනම තියෙන දෙල් ගෙඩි රාශියක් එකතු කරලා ගොඩක් කියනවා. වෙන වෙනම තියෙන පොල් ගෙඩි ගෙඩිය ගෙඩිය තියෙන ඒවා ගෙඩි ගොඩාක් එකතු කරලා ගොඩක්. අපි ගොඩක් කියන්නේ බොහෝ කියන අදහසින් ඒ වගේ තැන් තැන් තැන් තැන් වල තියෙන රූප ගොඩාක් එකතු කරලා රූප ස්කන්ධ රූප ගොඩක් කියනවා තේරෙනවද එතකොට අපි රූප ගොඩක් මොනවද රූප ගොඩක් අතීත රූප අනාගත රූප වර්තමාන රූප තමා තුළ රූප බාහිර රූප රළු රූප, සියුම් රූප, හේන රූප, ප්‍රණීත රූප, දුර රූප, ළඟ රූප කියලා මේ ඔක්කොම 11 පොලක වැටලා තියෙන රූප ටික ඔක්කොම එකතු කරලා කැටි කරලා කැටි කරලා රූප ස්කන්ධ උපගොඩක් කියලා කියනවා. එතකොට මෙතනදී ස්කන්ධ වශයෙන් බලද්දී එයා මේ රූප ගොඩ බලන මොහොතට රූප ගොඩ මොනවද කියලා අර අපි කතා කරපු 24 රූපයක් තියෙන්නේ. ඔක්කොම ටික බලනවා රූප ගොඩට. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මහ භූත රූප හතරකුත් තියෙනවා. උපාදාය රූප. මහ භූත සහ චිත්තචෛසික දෙන්න නිසා හටගත් රූප තියෙනවා උපාදාය රූප. එතකොට ඇහැ කියන්නේ උපාදාය රූපයක්. ඈ දැන් මොන රූපස්කන්ධ ගැන මේ ඉගෙන ගන්න. ඇහැට පෙනෙන රූපය කියන්නේ රූපස්කන්ධයටයි එකක්. එතකොට කන ශබ්දේ නාසයේ ගන්ධයේ දිව රස කය පොට්ටබ්බ කියන මේවා රූප කියලා හොඳට බලනවා මේවෙන් ඇහැ කන නාසය දිව ශරීරේ රූප ශබ්ද ගන්ධ රස මේවා උපාදාය රූප ඊට පස්සේ පොට්ටබ්බේ කියලා කියන්නේ මහ භූත පටේ කියලා ඒකේ ලක්ෂණ ටිකත් හොඳට ඉගෙන ගන්නවා. කන බොන තව ওই තීන්දි පුසින්දි ජීවින්දි කියලා සියුම් රූප ටිකක් තේරුම් ගන්නවා. මේවත් උපාදාය රූප. කියලා මේව තමයි රූප කියලා හොඳට තේරුම් ගත්තාම මේ රූප ඇතුළේ තියෙන කොහොමද? හොඳට ගන්නවා. පටිවිආපෝ තේජෝ වායු කියන සතර මහා ධාතුව සතර මහා ධාතුව නිසා මේ පහළ වෙච්ච සියුම් රූපක්. කියලා ඉගෙන ගත්තාම ඔන්න දැන් රූපය ගැන දන්නවා. ඊට පස්සේ එයා දන්නවා අතීතයේදී යම් රූපයක් තිබුණා නම් ආය මගේ වූ රූප මම වූ රූප මගේ ආත්මය වූ රූප තව කෙනෙක් වූ රූප පුද්ගලෙක් වූ රූප කොහෙවත් තිබුණා නැහැ. තිබුණා නම් තිබුණා තියෙන මහ භූතෝ උපාදාය රූපම නේද කියලා හොඳට නොනෙනවා. අනාගතයටත් එහෙමයි. වර්තමානයේ තියෙන මේ වගේ. ආධ්‍යාත්මික රූප කියලා තියෙනවනම් මේ රූපත් මගේ රූප නෑ. එහෙනම් මේ රූපයත් තියෙන මේක උපාදාන රූප, මහ භූත රූප. බාහිර රූපෙත් තියෙන මේ උපාදාන රූප, මහ භූත රූප කියලා නෝනේනවා. එතකොට මේ හැම රූපයක්ම හැදලා තියෙන කනබුන ආහාරය නිසායි. මොකද කනබුන ආහාරයෙන් හැදෙන පටවියාපෝතීජී වායු වර්ණගන්ධ රසෝජා කියන මහ භූත රූප කණාප. ඒ මහ භූත රූපය නිසා තමයි උපාදාය රූප ප්‍රකට වෙන්නේ. අපි කියේ මහ භූත රූපේ නිකන් හරියට අර ඡායා රූපේ ප්‍රතිදලා තියෙන වතුර ටික වගේ කියලා. නැත්තම් අපි බිත්තියක චිත්‍රයක් ඇඳහම බිත්තියට පුළුවන් චිත්‍රේ නැතුව ඉන්න. නමුත් චිත්‍රයට පුළුවන් කමක් නැහැ බිත්තිය නැතුව ඉන්න. චිත්‍රයට කියනවා උපාදාය. බිත්තිය උපාදාය කරගෙන තියෙන්නේ. බිත්තිය අසුර කරගෙන තියෙන්නේ. ඒ වගේ මේ ඇහැ, රූප, කන, ශබ්ද, නාසය, ගන්ධය කියන මේවා ප්‍රසාද. සියුම් රූප මේවා මහ භූත ඇසුරු කරගෙන තියෙනවා. මහ භූතයන්ට පුළුවන් මේ චක්ක ප්‍රසාදයේ වර්ණ සටහන නැතුව ඉන්න මහ භූතයන්ට පුළුවන්. නමුත් මේ ඇහැට මහ වර්ණ සතහන්ට මහ භූත නැතුව ඉන්න බෑ මේකට. එතකොට මේව මහ භූත ටික මහ භූතත් චිත්තජයසික ටිකත් නිසා ප්‍රකට වෙන රූප. කියලා හොඳට රූපස්කන්ධය ඉගෙනගෙන කනපුන ආහාරයෙන් හැදුණු කියලා කියන්නේ කනපුන ආහාරයෙන් පටිආපෝ තේජෝ වායු කියන රූපකලාප හැදුන්නේ නැත්නම් උපාදාය රූප කියලා එකක් නැහැ නේද? ඒක ආහාරය නිසායි මහ භූත හැදෙන්නේ මහ භූත නිසායි උපාදාය රූපයක් පවතින්නේ. හින්දා උපාදාය රූපෙට මහ භූත රූපෙට දෙකටම ආහාරය ඒ විදිහට හොඳට රූපය ගැන බලනවා තව පැත්තකින් එදා මේ රූප 28 රූපයේ පිරිසිඳ නොදන්නාකම නිසා රූපේ සත්‍ය පුද්ගලයේ කියන කියන චේතනාවක් ඇති කරගෙන ඒ සත්ව පුද්ගලයන් කෙරෙහි ඇලීම ඇලීම බැඳීම කියන කෙලෙසයක් ඇති කරගත්ත හින්දා නේද අද මේ වගේ රූපයක් ඇති වෙන්න හේතුව කියලා අතීතෙදිත් බලනවා අද මේ රූප ටික පිරිසිඳ දැක ගන්න බැරි වුණොත් මේ රූප මම මේ රූප මගේ මේ රූපයේ මගේ ආත්මයේ සත්‍ය පුද්ගලෙක් කියන කෙලස් ටික ආයත තියෙනවා. මේ රූපයේ බිඳිලා යයි නිරුද්ධ වෙයි රූප 28ම නිරුද්ධ වෙයි. මේ කෙලෙසින් නැවත මේ වගේ රූපයක් හදන කරකට ආයතස ගන්නවා. ඒක කියලා රූප සමුදේට බලනවා උඩට දෙනට. රූප නිරෝධයටත් බලනවා. අතීතයේ රූපයේ පිරිසිඳ දැකලා අවිද්‍යාව නිරුද්ධ කරලා රූපේ මම මගේ කියන චේතනා පහළ කරන්නේ නැතුව තණ්හා උපාදානය ඇති නොවන විදිහට තිබුණා නම් අද මේ වගේ රූප ටිකක් හැදෙන්නේ අද මේ රූපයේ පිටින් දැකලා රූපේ මම මගේ මගේ ආත්මය කියන කෙලෙසි දුරු කරගන්න පුළුවන් වුණා. මේ රූපයේ තියනකන් තිබිලා ඊට පස්සේ මේ රූපമിതിය ඉහිරිලයයි, දෙහිලයයි නැවත රූපයක් හදන්න තියෙන කෙලෙසි නැතිවම මත්ති රූපයක් හැදෙන්නේ නැහැ, තියෙන රූපෙත් නැති වෙනව නේද කියලා රූප නිරෝධය දකිනවා. දැකලා එහෙනම් මේ රූපයේ පිළිසිඳ දැකීම සඳහා සීලයක පිටර සමතකමට හනකින් හිත වලින් රූපය ගැන හොඳට බලන්න ඕනේ නේද කියලා මේක තමයි කරන රූප නිරෝධ ගාමී ප්‍රතිපදාව කියලා හොඳට බලනකොට ඔන්න එයා රූපය රූප සම්මුතිය රූප නිරෝධය රූප නිරෝධ ගාමී ප්‍රතිපදාව නෝනේ මෙලිකව චතුරාර්ය සත්‍ය මත වෙන්නේ. තාපෙතින් ගත්තා අපි. කොහොම බලනකොට ඔන්න රූපේ ස්කන්ධ වශයෙන් මෙනෙහි කරනවා. රූපස්කන්ධය. ඊට පස්සේ වේදනාවක් ගත්තාම චක්කු සංපස්ස වෙන වෙනම ගන්නට. චක්කු සංපස්සජා වේදනා, සෝත සංපස්සජා, ඝාන සංපස්සජා, ජීව සංපස්සජා, කාය සංපස්සජා, මනෝ සංපස්සජා ඇති වෙන වේදනාව හොඳට දකිනවා. සැප වේදනාවක් ඇති වුණා, දුක් වේදනාවක් ඇති වුණා, දුක්ඛා වේදනාවක් ඇති වුණා. මේ වේදනාවක් තියෙනවා නම් මේ වේදනාවයි කියලා වේදනාව හඳුනගන්න. හඳුනගෙන ස්පර්ශය නිසා මේ වේදනාව ඇති වෙනවා ස්පර්ශය නැති වෙනකොට වේදනාව නැති වෙනවා කියලා හොඳට වේදනාව ගැන බලනවා මේ ස්පර්ශය මේ වේදනාව සැප වෙන්න පුළුවන් දුක් වෙන්න පුළුවන් උපේක්ෂා වෙන්න පුළුවන් මේ වේදනාව ස්පර්ශය නිසා නේද හටගත් ස්පර්ශ නැතිව නැති වෙනව නේද කියන ටික නොදන්නාකම නිසා වේදනාව මගේ වේදනාව මම වේදනාව මගේ ආත්මය වේදනාව කකුලේ වේදනාව ඔළුවේ වේදනාව බඩේ වෙලා තියෙන්නේ අපිට එතකොට වේදනාවත් වේදනාව ඇතිවීමත් නැතිවීමත් තේරුම් නොගන්නාකම හින්දා අද වේදනාව මම මගේ මගේ ආත්මය වෙලා අපිට පවතිනවා වගේ පෙර ජීවිතෙත් මේ වේදනාව කියන්නේ මේකයි කියලා හොඳට මම ඉගෙන ගත්තේ නැහැ. වේදනාව උප්පත්ති වශයෙන් හය ආකාරයයි හය ආකාර උප්පත්ති ස්ථානයකින් මේ වගේ සැප දුක් උපේක්ෂා වශයෙන් වේදනාව පහළ වෙනවා කියලා වේදනාවත් ස්පර්ශ නිසාම වේදනාව ඇති වෙනවා නම් ස්පර්ශය නැති වෙනකොට නැති වෙනවා නම් ඒ වේදනාව මම හෝ මගේ හෝ මගේ ආත්ම වෙන්නේ කොහොමද? ඉතින් ඒක වේදනාව මම නම් ඇහෙන් රූපක් නොබල චක්කු සම්පස්යෙන් වෙන රූප දැකලා ඉන්න සැපේ මට විඳින්න පුළුවන් වෙන්න ඕනේ. නමුත් ඇහැට රූපයක් ගැටුනහම විතරක්ම මේ සැපේ හෝ දුක හෝ එනවනම් රූප දැකලා ඉන්න සැපයක් හෝ දුකක් එන්න ඇහැට රූප ස්පර්ශ වෙන්න ඕනේ නේද? එහෙනම් මේ වේදනාව මට හෝ මගේ ආත්මයට නෙමෙයි ඇයි මේ ස්පර්ශය නිසායි. සද්දයක් අහලා සැපක් හෝ දුකක් හෝ පෙක්ෂසගත වේදනාවක් එනවනම් එතකොට ඒ වේදනාව වෙන්නේ සූත ස්පර්ශයේ කාට શબ્දයක් ස්පර්ශ වීමෙන්ම නම් එහෙනම් මේ වේදනාව වායිති ස්පර්ශ නිසා. ඉතින් ওই සැපේ මම හෝ මගේ හෝ මගේ ආත්මයයි කියනක් නම් කන්ද શબ્දයක් ඇහෙන්නේ නැතුවත් මට ඒක ගන්න පුළුවන් වෙන්න ඕනේ. කියලා හොඳට හිතන ආයතන හයෙම. කාය සංපස්සජ වේදනාව මේ වේදනාව මම නම් මගේ නම් මේ වස්තුවක් කායට ගැටෙන්නේ නැතුවත් මට මේක උපදව ගන්න පුළුවන් වෙනවා. ඒ මගේ මගේ වුණ මගේ වේදනාව මට ඕන දාට ඕන විදිහට කරන්න පුළුවන්. නමුත් කයට යම ගැටීම නිසාම වේදනාවක් ඇති වෙනවා මේ වේදනාව මේ ස්පර්ශය නිසා ඇතිවෙලා තියෙනවා. මේ ස්පර්ශය නැතිව නැති වෙනව නේද? කියලා ඊගාවට එයාට පුළුවන්කම තියෙනවා යම් වේදනාවක් ඇති වෙන දැන් ඇහැ කන දිව නාසය කියන නාසය කියන ටිකේදී නම් වේදනාව උපේක්ෂා සහගත. ඒ හින්දා අපිට ඒක ප්‍රකට නැත්තේ. හැබැයි වේදනාව එන අරමුණෙන් අපි දත යුතුයි මේක සැපද උපේක්ෂාද කියලා. ඒ ඇහැට දැකලා රූපේ සත්‍සහගතුන් තේ වේදනාව අපිට සැපයි. පෙනෙන රූපයේ දුක්සහගතුන් තේ වේදනාව දුකයි. කියලා මෙතන වේදනාව විතරක් අපිට තනියම දැනෙන්නේ ඒන ආරම්මණය හොඳ නරක දෙකක් තමයි අපිට දැනෙන්නේ. නමුත් අපි දැනගත යුතුයි එහෙනම් මේ වෙලාවේදී මේ තියෙන වේදනාව සැප හෝ දුක් හෝ කියලා. කයට ගැටෙනකොටත් ඇති වෙන වේදනාව කයට ගැටෙන එක නම් සැප හෝ දුක හෝ කිලින්ම දැනෙනවා. උපේක්ෂා සාගත වේදනාවක් දැනෙනවා. අපිට විශේෂයෙන්ම වේදනාව ගැන බලද්දී කයෙන් ප්‍රකට මේ අරමුණු වලදී අපිට එක එක තැන්වලදී එක එක ධර්මතා ප්‍රකටයි. දැන් ඇහැට පෙනෙනකොට වර්ණ සතහනෙන් රූපේ ප්‍රකටයි. කනට ඇහෙනකොට ශබ්ද සංඥාව ප්‍රකටයි. ශබ්ද සංඥාව ප්‍රකටයි. ඊට පස්සේ හිතට පහළ වෙනකොට සංකාරය ප්‍රකටයි. කයට දැනෙනකොට වේදනාව ප්‍රකටයි. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධය අපිට යම් යම් ආයතනවලදී ප්‍රකට අප්‍රකටව දැනෙනකම් අඩු වෙනකම් හතරම තියෙන පහම තියෙනවා නමුත් ප්‍රකට. දැන් කයට ගැටෙනකොට රූප වේදනා සංඥා සංකාර විඥාන තිබුණොත් වේදනාව තමයි ප්‍රකට අපිට. දැන් කෙනෙක් කෙනෙක් කොනිටන වේදනාව අපිට හොඳට ප්‍රකටයි. ඒ වගේ ඇහැට ගත්තාම වේදනා සංඥා සංකාර ප්‍රකට නම් රූපය ප්‍රකටයි. කනට ඇහෙනකොට රූපයක් නැහැ වේදනා සංඥා සංකාර ප්‍රකටන සද්දේ හඳුනා ගන්න පුළුවන් අපිට හොඳට කාගේ සද්දයක්ද කියලා අහවල් ගායකයාගේ අහවල් සතාගේ අහවල් කෙනාගේ කියලා සංඥාව ප්‍රකටයි නාසයටත් එහෙමයි දිවටත් එහෙමයි ඒ විදිහට තියෙනවා එතකොට වේදනාව ගැන බලද්දී වස්තුවකට වේදනාව ඈඳින්න නොදී වේදනාව කියන ගතිය විතරක් හිතට අල්ලගන්න පුළුවන්කම තියෙනවා අපිට කයට මෙහෙම වේදනාව දැනෙනකොට වේදනාවට කය ඇඳෙන්නේ නැතුව අත ඇඳෙන්නේ නැතුව අතට වේදනාව ඇඳෙන්නේ නැතුව අත නිසාම වේදනාව දැනෙනවා කියද්දි වේදනාව කියන ගතිය විතරක් හිතට හසු කරගන්න පුළුවන් වෙන්නේ බලලා අතීතයේදී යම් වේදනාවක් ආව නම් ඒ හැම වේදනාවක්ම එහෙමම තමයි ස්පර්ශ නිසාම අනාගතයේත් එහෙමයි වර්තමාන ආධ්‍යාත්මික ධර්මයන් නිසා එන වේදනාවක් තියෙනම් බාහිර ධර්මයන් සීකලෙන වේදනාවක් තියෙනම් තමා තුල හෝ බාහිර වූ කුරුසු යමක් හෝ සිමු යමක් නිසා එන වේදනාවක් තියෙන හැම වේදනාවක්ම ස්පර්ශ නිසාම කියන තැනකින් එයා දකිනවා. දැකලා එයා දන්නවා මේ වේදනාවත් වේදනාව ඇති වුනේ මෙහෙමයි වේදනාව නැති වෙන්නේ මෙහෙමයි කියලා මේ ටික නොදන්නාකම නිසාම අතීතයේදී මේ වේදනාව මම වේදනාව මගේ වේදනාව මගේ ආත්මය කියන හැඟීමක් ඇති වුණා. කෙලෙසියක් තිබුණා. ඒ කෙලෙසිය නිසා වේදනාවල් වින්දා. එතකොට ඒ ස්පර්ශයෙන් හටගත් වේදනාව නිරුද්ධ වෙන නිරුද්ධ වුණා. නමුත් ඒ කෙලෙසිය නිරුද්ධ නොවුණු නිසා ඒ කෙලෙසිය මොකද කරන්නේ? අද මේ වගේ රූපයකට බැසගෙන අද ස්පර්ශයෙන් අද මේ වගේ වේදනාවල් ඇති කරනවා. අද මේ වේදනාව ස්පර්ශ නිසා හටගත්ත නේද ස්පර්ශ නැති වෙන නැති වෙනව නේද කියලා දැකලා මම මගේ කියන කෙලෙසි අපි දුරු නොකොළොත් මේ ස්පර්ශයෙන් හටගත්ත වේදනාව නිරුද්ධ වෙලා යයි නමුත් වේදනාව මම වේදනාව මගේ වේදනාව මම විඳින්නේ කියලා මේ කෙලෙසේ නැවත සිත මේ වගේ රූපයකට බැසගෙන ස්පර්ශ වෙලා වේදනාව ඇති වෙන පරිසරයක දයි නේද කියලා එයා දකිනවා මේ වේදනා සමුදය දකිනවා අතීතනාගත දෙකටම එහෙම අතීතයේදී මේ වේදනාව පිළිසින දැකලා දැකලා අතීතයේදී මේ වේදනාව පිළිසින දැකලා වේදනාව මම මගේ කියන හැඟීම නොතිබුණා නම් අද රූපයකට විඥානයේ දැසගෙන ස්පර්ශ ආයතන හදලා මෙහෙම වේදනාවක් ඇති කරන්නේ නැහැ. අද මේ වේදනාවක් වේදනාව ස්පර්ශ නිසා හටගන්නවා ස්පර්ශ නැතුණු වේදනාවක් නැතිනවා කියන තැන අවබෝධ කරලා වේදනාව මම මගේ කියන කෙලෙසිය දුරු කළොත් මේ වේදනාව කය ඇසුරු කරගෙන පවතිනකම් මිදී ඒ ස්පර්ශ ආයතන නිරුද්ධ නොකොට ස්පර්ශ නැතිනේ වේදනාව නිරුද්ධ වෙයි අර කෙලෙසිය නැති වෙච්ච නිසා මත්තේ ස්පර්ශය ඇති කරන්න පුළුවන් වේදනාව ඇති වෙන විදිහේ ස්පර්ශ ආයතනයක් මැත්තේ හදන්නේ නේද කියලා දකිනවා. අලුතෙන් ස්පර්ශ ආයතනයක් හදන්නේ නැති හින්දා අනාගතයේට වේදනාව උපදින එකත් නතර වෙනවා. පුරාණ කර්මයට හැදෙන ආයතනයෙන් ස්පර්ශ විදින්නේ ස්පර්ශ නිරුද්ධනකොට ඒ වේදනාවත් නිරුද්ධ වෙනවා. මේ වේදනාව නිරුද්ධනකොට මැත්තේ වේදනාව නූපදිනකොට මේ වේදනාව නිරෝධය වෙනව නේද කියලා දකිනවා. දැකලා එහෙනම් මේ වේදනාව පිටසෙන් දැකලා වේදනාව මම මගේ මගේ ආත්මය කියන දැක්ම කෙලෙසි දුරුකොළොත් තණ්හාව නැතිකොළොත් කියලා කියන දුරුකොළොත් තමයි මේ වේදනා නිරෝධය වෙන්නේ කියලා දැකලා එහෙනම් වේදනාව පිටසින් දකින්න ඕන කියන තැනකින් අරගෙන සීලයක පිළිපදලා සමත සමතහනකින් හිත වඩමින් වේදනාව කියන ගතිය අල්ලගෙන නිතරම වේදනාවගේ ඇත්ත බලනවා. එතකොට මේ විදිහට වේදනාව පිළිසින් දකින්න ඕනේ. එයා වේදනා වේදනා ස්කන්ධය අරමුණු කරගෙන භවනා කරනවා. එක කමටහන ඇතුලේ මේ ඔක්කොම ටික එකට කෙනෙකුට බලන්නත් එකක් ඇතුලේ වෙන වෙනම බලන්නත් පුළුවන්. මේ ඔක්කොම බැලුවොත් ස්කන්ධ වශයෙන් බලනවාමයි. මෙයා රූප ස්කන්ධයෙන් භවනා කරනවා. මෙයා වේදනා ස්කන්ධයෙන් භවනා කරනවා. ඔය විදිහට මෙයා සංඥා ස්කන්ධයෙන් භවනා කරනවා. මෙයා සංස්කාර ස්කන්ධයෙන් භවනා කරනවා. මෙයා විඥාන ස්කන්ධයෙන් භවනා කරනවා. කෙනෙක් රූපය කියන්නේ මෙහෙමයි වේදනාව මෙහෙමයි සංඥාව මෙහෙමයි සංකාරය මෙහෙමයි කියලා ඔක්කොම ටිකක් බලන්න පුළුවන්. වෙන වෙනම. බලලා ඒවට ඇති විවෘත බලන්න පුළුවන්. මේවා ස්කන්ධ වශයෙන් බලනවා නේද කියලා කියනවා. රූපය ගැන ওই විදිහට බලන කෙනත් ස්කන්ධ වශයෙන් බලනවා කියන එකට අයිති. වේදනාව ගැන බලන කෙනත් ස්කන්ධ වශයෙන් බලනවා කියන එකට අයිති. සංඥාව ගැටින බලන කෙනත් ස්කන්ධ වශයෙන් බලනවා. සංස්කාර ස්කන්ධය ගැන බලන කෙනත් විඥාන ස්කන්ධය ගැන බලන කෙනත් ඔක්කොම ස්කන්ධ වශයෙන් බලනවා කියන තැනට අයිති. ඔක්කොම එක යායට අල්ලලා රූපය කියන්නේ මෙහෙම නේද වේදනාව කියන්නේ මෙහෙම නේද සංඥාව කියන්නේ මෙහෙම නේද සංකාරය කියන්නේ විඥානය කියන්නේ මෙහෙම නේද කියලා ගොඩවල් ගොඩවල් ගොඩවල් ගොඩවල් ටික බලලා ඒ ඒ ගොඩවල් ඇති වෙන්න තියෙන හේතු ටික වෙන වෙනම වෙන වෙනම බැලුවත් ස්කන්ධ වශයෙන් බැලුවා වෙනවා. ඔය විදිහට ස්කන්ධ වශයෙන් මෙනෙහි කර කර සමතකමඨහනකින් හිත වඩන සමතකමඨහනකින් හිත වඩ වඩ ස්කන්ධ මෙනෙහි කරනවා. ඒ දෙකට උපකාර පිණිස සීලයක පිළිපදිනවා. මේ මෙහෙම ස්කන්ධ වශයෙන් මෙනෙහි කරනවා. ඒ පරයය තිබුණාම යාට මේ ඔක්කොම රූප ටික අවුලක් තියෙනවා. එයාට ඔක්කොම වේදනා ටික අහුවෙලා තියෙන සංඥා ටික අහුවෙලා තියෙන සංකල්ප ටික අහුවෙලා තියෙන විඥාන ටික අහුවෙලා තියෙන ඒක ක්‍රමයකින් ඕම් තැනකින් එන්න පුළුවන් ඔය විදිහට මෙනෙහි කරන එක තමයි ස්කන්ධ වශයෙන් කියන්නේ ඊට පස්සේ ආයතන වශයෙන් මෙනෙහි කරද්දී ඔක්කොම රූප ගන්නෑ ඔක්කොම නාම ගන්නෑ ආයතන ආයතන නිසා අපි කියමු ඇහෙන් රූපයක් දකිනකොට එයා හොඳට දකිනවා මේ දැන් ඇහත් රූපය කියන ධර්මතාව දෙක නිසා මේ දැනගන්න ලැබෙනවා නේද? ඇහත් රූපය කියන ධර්මතාව දෙක නිසා මේ දැනගන්න ලැබෙනවා නේද? ඇහත් රූපය දෙක නිරුද්ධ වෙනකොට මේ චක්කායතනය රූපායතනය නිසා මේ අරමුණ දැනගන්න තමයි. දැන් ඇහත් රූපය දෙන්න වෙන් වෙනකොට මේ දැනගන්න දේ නිරුද්ධ වෙනව නේද? කියලා හොඳට බලමු ආයතන විතරයි. ඊට පස්සේ කනට ශබ්දයක් ඇහෙනකොට දැන් කන ශබ්දයක් දෙක නිසායි මේ ඇහෙන්නේ. කන ශබ්ද දෙක නැති වෙනකොට ඇහෙන දේ නැති වෙනව නේද කියලා බලනවා. ඇහෙන දේට පෙනෙන ආයතනෙ සම්බන්ධ කරන්නේ ආයතන වශයෙන් පිරිසිඳක් කරනකොට ආයතනය ආයතනෙ වෙන් කරනවා. ආයතන කුසල කියන්නේ දැන් වෙනදට අපි මේ කතා කරන කෙනානේ පේන්නේ කියලා ගත්තනේ. හොඳට මෙයා දන්නවා ඇහත් රූපයක් දෙක නිසා පෙනෙන චක්කු විඥානය. මේ ඇහැට පෙනෙන එක වර්ණ සටහන. මේ චක්කායතනය රූප ආයතනය. කනට ඇහෙන එක සෝත ආයතනය සද්ද ආයතනය. එතකොට පේනදී ඇහෙන්නේ ඇහෙනදී පේන්නේ නේද කියලා ආයතන දෙක වෙන් කර ගන්නවා. තේරුණා නේද? එතකොට ආයතන වශයෙන් බලන්නේ. දැන් මේ දෙක ගැට ගැහෙන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ ගඳ සුවඳක් දකිනකොට මේ නාසයේ ගඳ ආයතනය දෙන්නා හින්දා ගඳ සුවඳ දැනගන්න පුළුවන්. ඒකෙන් ඒක සම්බන්ධ නැහැ පේන දෙයට හෝ ඇහෙන දෙයට නේද කියලා මේ ආයතනය අර ආයතන දෙකෙන් වෙන් කරනවා ඒ ආයතනය හඳුන ගන්නවා ඊට පස්සේ යමක් අල්ලනකොට කය පොට්ටබ්බයත් ගැටුණා නේද කියලා මේ දැනගන්න බව කයයි පොට්ටබ්බයයි නිසා කාය විඤ්ඤාණ නේද මේ දැනුණා කියන්නේ තදගතිය කියනවා කියන්නේ කියලා දකිනවා පේන එක වෙනමයි කියලා දකින මෙහෙම බලද්දිම ආයතන වෙන් කරගන්න පුළුවන් එයාට ආයතන වශයෙන් බලද්දි පෙනෙන දේ අනිකක් අහුවලා තියෙද්දි අනිකක් නේද කියලා සිව් මේ ගති ගොඩක් සිවුම මෙහෙම අහුවලා තියෙද්දිම එයාට අහුවලා තියෙන්නේ කය පොට්ටබ්බයයි නිසා කාය විඥාණයෙන් කියලා දන්නවා පේන දේ ඇහැ රූපයයි නිසා චක්කු විඥාණයෙන් කියලා දන්නවා ආයතන ටිකට අගලා දන්නවා ආයතන කුසලයි කියනවා එතකොට මනසින් යමක් හිතනකොට මේක මනස ධර්මාරාමණයක් නේ කියලා දකිනවා පෙවුණු දේ හෝ ඇහුණු දේ කියලා අතීතේ නෑ දන්නේ. ඒ කියන්නේ උදේ දැක්ක දේ, බාහිර තියෙන දේ, ඇහුණු දේ කියලා බාහිර තියෙන දේවල් වලට අනිත් දේවල් වලට ගැට ගන්නෑ. ඔය විදිහට ආයතනයෙන් ආයතනය වෙන් කරලා තනි තනියම දකිනවා අනිත් ඒවට දකින්න නැතුව. තේරෙන්නේ නේද? මේ විදිහට භවනා කරන එකට මනස ධර්ම මේ ආයතන වශයෙන් මෙනෙහි කරනවා. එදා මේිට පෙර මේ ආයතන ආයතන වශයෙන් වෙන් වෙන් කළ දකින්න බැරි වෙච්ච නිසා ආයතන ටික ඔක්කොම එකතු කරලා ගැට ගහලා ඔක්කොම දන්න දකින්න අහන දැනන දැනගන්නා වූ මම කියන කෙලෙසයක් ඇති වුණා නේද? ඒ කෙලෙසිය නිසා නේද අද මේ වගේ ආයතන ටිකක් හැදුනේ කියලා දන්නවා. අද මේ ආයතන ටික වෙන් වෙන් කළා කියන දකින්න බැරි වෙනකොට ආයතන ටික ඔක්කොම එකට බැඳහාම ඉතින් මම හැදෙන්නේ. මේ මම කියන ගති ස්පර්ශ ආයතන හයම ක්‍රියා කරන්නා වූ මම කියන කම හැදුනේ ආයතන බඳින කම. හින්දා මම කියන්නේ කෝටු කැලි හයක් තියලා ඒකේ ලණු ටික බැඳහම මැද දැලක් හැදෙන්නේ ඉබේ කියලා. ඒ වගේ පෙනෙන දේ අහන දෙයට අහන දේ පෙනෙන දෙයට පෙනෙන දේ ගඳ සුවඳට ගඳ සුවඳේ අහන දෙයට රස විඳින දේ පේන දෙයට පේන දේ ස්පර්ශ කරන දෙයට කියලා මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම බැඳාම මැද දැලක් වගේ මේ තෘෂ්ණා ගැන සිද්දල මම කියන හැඟීම හැදෙන්නේ ඉබේමයි ඒ කණුවේ තියෙන ලනු කැල්ල ඒ කණුවම බැඳාම දැලක් ලෙහෙන්නේ ඉබේ වගේ ඒ ආයතනේ ඒ ආයතනට විතරක් සීමා කළාම දිත්තේ දිත්තමත් සුතේ සුතමත් මුතේ මුතමත් තමයි දැල ලෙහෙන්නේ ඉබේමයි මම කියන එක අයින් වෙන්නේ ඉබේමයි. පුද්ගලයා අයින් වෙන්නේ ඉබේමයි. පුද්ගලයා අයින් වෙන්න වෙන ක්‍රමයක් නැහැ. ඇති වෙච්ච හේතුව හොයලා ඇති වෙච්ච හේතුව නවත්තන්න නැති වෙනා ඉන්නේ. මම මගේ මගේ ආත්මය නෙමෙයි කියලා ඒක අයින් කරන්න අමුතෙන් හදන්න ඕනේ මොකද අපි කොච්චර වචන කිව්වත් හරියන්නේ නැහැ. මම මගේ මගේ ආත්මය කියන කෙලියට ඇති වෙච්ච හේතුව තියෙනවනම් අපි කොච්චර කිව්වත් හරියන්නේ නැහැ හිටිනවා. මම මගේ මගේ ආත්මය කියන කෙලෙස් ඇතිවෙන්න හේතුව මේ ආයතන ටික ගැට ගහපු එක. එතකොට තමයි පුද්ගලයාට ඉන්න පුළුවන්. පුද්ගලෙක් කියන එක හැදලා තියෙන්නේ. ඔය කෙලෙස් ලෙහෙන්න තියෙන්නේ. කුෂ්ණාලම දෙයල ලෙහෙන්න තියෙන එකම දෙයයි. මොකද මේ ආයතන ටික ලෙහගන්න. එතකොට ආයතනෙන් ආයතනෙ වෙන් කරන්න තියෙන්නේ. ආයතන වශයෙන් බලනවා කියලා කියන්නේ. මනසට උපදිනදී ඒක මනසින්ම අවසන් කරන්න ඒක දැකපු හබුදේ වලට ඇඳන්න එපා. දකින අහන දේවල් අනිත් ආයතන පහට බඳින්න එපා. හොඳට මේ ගතිය එකයි දැන් ඔච්චර කොහොම කිව්වත් ඕක ඔයගලන්ට අමාරුයි. ඒ හින්දා ඔයගලන්ට සමතකමට හනක් ඕනේ. මං කිව්වොත් පෙනෙන එක වෙනම එකක් අහුවෙන එක වෙනම එකක් මේ අහුවෙන වෙලාවේදී පෙනෙන දේ අහුන්නේ නැහැ. අහුවෙන දේ පේන්නේ නැහැ කියලා කිව්වෝ. මං කිව්වොත් දැන් අපි හිතාගන්නේ ඇත්තට මේ ශාලාව ඇතුළේ බලහනවා කියලා නේ. ඕගොල්ලෝ ඉඳගෙන ඉන්න තැන පේන්නේ නැහැ කියලා කිව්වෝ. පින්නන තැන ඔගොල්ලෝ කවදාවත් ඉඳගෙන නැහැ කිව්වොත් ඔගොල්ලෝ ශාලාවක ඉඳගෙන බණ අහනවා කියලා එකක් නැහැ. ඒකයි රහතන් වහන්සේලාට ගහක් යට හිටියත් එකයි, ගියක් යට හිටියත් එකයි ප්‍රශ්නයක් නැහැ. පින්නන දේ තුල ඉඳලා නැහැ. ඉන්න තැන පෙන්නලා නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ඒකයි. එතකොට ඔගොල්ලෝ කොහෙද හිටියේ කියලා අහුවොත් දන්නේ නැහැ කියන්නේ. ඇයි? පින්නන තැන අපි ඉඳලා නැහැ. පින්නන රූපායතන පිටියේ තියෙන චිත්‍රයක තුල අපිට ඉන්න පුළුවන්ද? බෑ. ඒකයි විශාල ගැඹුරු දර්ශනය. නමුත් එහෙම කිව්වට අපිට තේරෙන්නේ නැගතියි. ඒ හින්දා තමයි අපිට ලේසි නැති ඒ හින්දායි මේ සමතකමට හන කොඩන්න වඩන්න වඩන්න වඩන්න කියන කියන්නේ ඒ හින්දා. ආයතන වශයෙන් බලනකොට නිකන් සරලයි වගේ ඕගොල්ලන්ට තේරෙයි. නමුත් ඔබේ ජීවිතෙන් කරන්න යන්න බලන්න. ආව කෙලෙසේ ඔක්කොම එක දැනක තියෙන්නේ. මොකද ඇත්තටම ආයතන ටික වෙනුණා නම් මේ දුක ඔක්කොම ඉවරයි. මේ ඇලින් මොකුත් නැහැ. දැන් අපිට පෙනෙන දේ පෙනීමක් විතරක් වුණොත් රාගයක් ද්වේෂයක් පවත්තන්න බෑ. ඇයි? දන්නවනේ මම පෙනෙන දේ අල්ලන්න බෑ කියලා. අල්ලනකොට අල්ලන දේ පෙන්නලා නැත්තම් හොඳ හොඳ අය අල්ලන්න පුළුවන් නරක අය නිවත්තන්න පුළුවන් ඒව නැහැ මේ එතකොට මේ කෙලස් ටික ඔක්කොම ඉවරයි ආය පවත්තන්න බෑ ඊට පස්සේ එයා දන්නවා මේ ආයතන ටික පිරිසිදු නොදැක්ක නිසා ආයතන ටික පිරිසිදු දැක්කනම් වෙන් කරලායි හම්බ වෙන්නේ. එකට තියෙන ආයතන මොකොත් නැහැ කවදාවත්. ඒ කියන්නේ චක්කු විඥාණයෙන් දැනගන්න ටික සෝත විඥාණයට බෑ. සෝත විඥාණයෙන් දැනගන්න ටික ගහන විඥාණයෙන් බෑ. තම තමන්ට ඕන පරිශ්‍රණය කරලා බලන්න පුළුවන් එක එක විදිහට හිතන්න පුළුවන්. මේ එතකොට ඒ ඒ ඒ විදිහට මම ඔය කියන්නේ දැන් කෙනෙන දේ රස දැනෙන්න නම් ඕගොල්ලෝ හොදි වලට ලුණු වැඩි කරගන්නවද? ඈ පෙනෙන දේ රස දැනෙන එකට සම්බන්ධ නැහැ කියන දේ සාක්ෂි ජීවිතේ හොඳට බලුවම ඕවා හොඳට තේරෙනවා. ඈ දැන් අපි හිතාගන්නේ දිවට දැනෙන දේ පේනවා කියලානේ. රස ඒ කියන්නේ ඇහැට පේනවා කියලානේ එන අපි රස විඳින එක පේනවා කියලා හිතන්නේ නේ. මම කියන්නේ රස විඳින එක පේනවා නම් හොඳට ලුණු වැඩි කරගන්නවද? නෑනේ. ඒකෙන් ඔප්පු වෙනවනේ ඉතින් ඇයි අපි ඒක හිතන්නේ ඔය වගේ ජීවිතේ ඕන තරම් බැලුවොත් තී අපිට අනිත් ආයතනේ කරන්න බැරි බව කොච්චර සාක්ෂි දෙනවද කියලා ඔය විදිහට බලලා ආයතනෙන් ආයතනය වෙන් කර නොගන්න නොගත්තකම නිසා මම මගේ මගේ ආත්මය කියන කෙලෙසි ඇති වුණා. ඒ ආයතන ටික නිරුද්ධ වුණා. ඒ කෙලෙසියෙන් නැවත ආයතන ටිකක් හැදුවා. අද මේ ආයතන ටික පිළිසිඳ නොදැක්ක නිසා පිරිසිදු දැක්ක කිව්වම ආයතනේ ආයතනේ වෙන් කළත් ආයතනේ ඉපදීම දකින්න ඕනේ. පිරිසිදු නොදන්නාකම නිසා අද මේ ආයතන ටික මම මගේ කියන හැඟීමක් මේ ආයතන ටික නැති වෙනකොට මේ හැඟීමෙන් නැවත ආයතන ටිකක් හදනව නේද කියලා දකිනවා. අතීතයේදී ආයතන ටික පිරිසිදු දැකලා ආයතන මම මගේ කියන හැඟීම නැති කරලා තිබුණා නම් අද මේ වගේ ආයතන ටිකක් නැහැනේ. අද මේ වගේ ආයතන ටික පිළිසිඳ දැකලා ආයතන ටික මම මගේ මගේ ආත්මය කියන හැඟීම අපි දුරු කරලා තිබුණොත් තියෙන ආයතන ටික නිරුද්ධ වෙයි නැවත ආයතන ටිකක් හදන්නේ නැහැ නේද කියලා දකින මේ සිත රූපයකට දැසගෙන නාම රූප වෙලා ආයතන හදනවා කියන එක වෙන්නේ නැහැ නේද එහෙනම් කියලා දකිනවා ආයතන නිරෝධය දකිනවා තියෙන ආයතනය නිරුද්ධ වෙනවා මත්ය ආයතනය හදන්නේ නැහැ කියලා දෙයාකාරකින් ආයතන නිරෝධය සිද්ධ වෙනවා කියලා දකිනවා සෝපදේශ නිබ්බාන සහ අනුපදේශ නිබ්බාන කියලා කියන උකට. මේ ආයතනට පුරාණ කර්මෙන් හටගත් ආයතන ටික තියෙද්දිම ආයතන ටික පිළිස් දැකලා මත්ති ආයතන ටික හදන්න තියෙන කෙලෙස් නැති කරලා ජීවත් වෙන ටිකට කියන සෝපදේශ නිබ්බාන. උපදේශයක් තියෙන දැන් පුරාණ කර්මෙන් හටගත් ආයතන ටිකේ ඇත්ත දැකීම ජීවත් වෙනවා. කලම ආයතන ටිකක් හදන්න තියෙන හේතුව නැති කරලා. ක්ලේශ පරිණිරෝණය තණ්හාව රහතනවාස කියලා කියනවා. ඊට පස්සේ ආහාරයෙන් හටගත්ත මේ ආයතන ටික ආහාර නිරුද්ධ නිරුද්ධ වෙන එකට කියන අනුපද අනුපදිශේෂ පරිණිරෝධය කියලා. මේ ආයතන ටිකත් නැති වෙනකොට මත්ය ආයතන ටික නැතුව නිවන කියලා කියනවා. ඔක තමයි දුකේ නිරෝධය. ආයතන උපන්න කියන දුක උපන්න. ආයතන ආයතන කියන්නේ දුක. ආයතනයන්ගේ ඇති ඇතිවීම කියන්නේ දුකේ ඇතිවීම. ආයතන නිරෝධය කියන්නේ දුකේ නිරෝධය. එහෙම දැකලා එහෙනම් ආයතන ටික පිළිසිඳ දැකලා ආයතන මම මගේ කියන කෙලෙසිය නිරුද්ධ කළා ආයතන නිරුද්ධ කරන්න ඕනේ කියන නෝන ඇතුව සීලයට පිළිපදලා සමතකමට හිත වඩමින් ආයතන ටික වෙන් කරගන්න බලනෝ හිතනවා. ඔක තමයි තියෙන්නේ. ඔය ඔක ඔය විදිහට බලන එකට කියන ආයතන වශයෙන් මෙහෙ කරනවා. ධාතු වශයෙන් එයා දන්නවා චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු කියන කම හින්දා ස්පර්ශය මේ ස්පර්ශ නිසා නේද මේ සංඥාවක් නැත්නම් මේ පේන්නේ කියලා දන්නේ. ඊට පස්සේ සද්දයක් යනවා සෝත ධාතු සද්ද ධාතු සෝත විඥාන ධාතු කියන තුන් ධාතු නේද දැන් මෙතන තියෙන්නේ. මේ ධාතුව රූප ධාතු චක්කු ධාතු චක්කු විඥාන ධාතුෙන් දැක් දැක්ක දෙන්නේ මේ ඇහෙන දේ කියලා. අර ආයතන වෙනුවට ඒ සිද්ධියම ධාතු වශයෙන් හිත තබල වෙන් කරගන්නවා. ධාතු ධාතු ඇතුළේ දකිනවා චක්කු ධාතු රූප ධාතු චක්කු විඥාන ධාතුයෙන් දැනගත්ත දේ චක්කු ධාතු රූප ධාතු කියන දෙන නිසා චක්කු විඥාන ධාතුව. සෝත ධාතු ශබ්ද ධාතු නිසා චක්කු විඥාන ධාතු උපදින්නේ නැහැ කියලා දකිනවා. ඒ කියන්නේ කනයි ශබ්දයයි දෙන්න නිසා රූප දැනගන්නවා වගේ දැනගන්න දැනගන්න බෑ කියන නුවණ යට තියෙනවා. පෙනෙනවා කියන එක උනේ චක්කු විඥාන ධාතු වෙන්නේ චක්කු ධාතුවේ රූප ධාතුවේ දෙන්න මිසක පෙනෙනවා කියන එකක් වෙන්නේ. ඇහෙන දේ බලන්න පේන්නේ නැහැ. ඇහෙන දේත් පේන්නේ නැහැ. ඇහෙන දේ බලන්න බෑ කියලා හොඳට දන්නවා. සෝත ධාතු සබ්ද ධාතු නිසා සෝත විඥාන ධාතුව මිසක සබ්ද දැනගන්නවා කියන ස්වභාවයක් නෙමෙයි. කණයි සබ්දයන් නිසා රූප දැනගන්නවා කියන ස්වභාවයක් වෙන්නේ නැහැ කියලා හොඳට ධාතුවෙන් කරගන්න ගන්න. ධාතුවේ දන්න මේ විදිහේ පිරිසිඳ නොදන්නාකම නිසායි අද මේ ධාතුන් හැදෙන්න හේතුව. අද ධාතුවේ පිරිසිඳ නොදන්නාකම නිසා අනාගතයේදී මේ ධාතුන්ගේ ඉපදීම කියලා දන්නවා. අතීතයේදී 13 පිරිසෙන් දැකලා 13 මම මගේ මගේ ආත්මය කියන ස්වභාවයක් තිබුණා ඒක නැති කළ තිබුණා අද මේ අටලොස් ධාතුවේ හැදීම වෙන්නේ අද මේ ධාතුව පිරිසෙන් දැකලා මේ ධාතු මම මගේ මගේ ආත්මය කියන කෙලෙසය දුරු කළා නම් තියෙන ධාතුන් ටික අටලොස් ධාතුව නිරුද්ධ වෙද්දී මතු මෙබඳු ධාතුවක් හදන්න තියෙන ඉඳලා තියෙන විඥානය වෙලා නාම රූප වෙලා ආයතන ටික හදනවා මේ ධාතුන්ගේ ඉදීම වෙනවනේ එහෙනම් එහෙම වෙන්නේ නැහැ කියලා දැකලා එහෙනම් ධාතුව පිරිසිඳ දැකලා මත්තේ මේ අටලොස් ධාතුවේ ඉදීම නැති කළා පුරාණ කර්මයෙන් හටගත්ත මේ ධාතුන්ගෙන් ජීවත් වෙන එකට කියනවා මොකද සෝපදිශේෂ නිපාන මේ තියෙන ටිකත් නැති වෙනකොට මත්තේ එකක් නැති වෙනකොට පහනක් නෙවෙනවා වගේ කියලා ධාතුන්ගේ Nirodhe දකිනවා. දැකලා ඒ සඳහා ධාතුන් පිළිසිඳ දකින්නට වෙනවා එනවා. ඒ පිළිසිඳ දැකීම පිණිස මම සමතකමටහනක් වඩන්න ඕනේ. සමතකමටහන උපකරපන සීලයක පිටනුගේ සීලයක පිට සමතකමටහන කියන හිත වඩමින් ධාතුව මෙනෙහි කරනවා. ධාතු වශයෙන්. මෙනෙහි කරනකොට මේ ආශ්‍රයයක් ඡේ වෙනවා. චතුරාර්ය සත්‍යය පුදුම. ඔය චතුරාර්ය සත්‍යයම එක එක පරයයන් ක්‍රම දහසක් 9 කියලක න්‍යායන් 1000ක් වෙනවා එකම සම්මාදිට්ඨියෙන් ක්‍රමති ඉතින් ওই විදිහට තමයි කෙනෙක් ස්කන්ධ වශයෙන් හෝ ධාතු වශයෙන් හෝ ආයතන වශයෙන් හෝ මෙනෙහි කරන්න පටිච්ච සම්පදාය වශයෙන් කියලා. ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් පටිච්ච සම්පදාය වශයෙන්. ඔය ස්කන්ධ ටික බලනවා පටිච්ච සම්පදාය වශයෙන් බලනවා. ධාතු වශයෙන් බලනවා පටිච්ච සම්පදාය වශයෙන් බලනවා. ආයතන වශයෙන් බලනවා පටිච්ච සම්පදාය වශයෙන් බලනවා. ඔන්න ওই විදිහට කරලා විමසා බලාපු අටයුතු කළ පඬිතුෙක් වෙන්නකෝ කියලා බුදුජානන්සේ කියන්නේ ඕම. ඕක තමයි විදර්ශනාව කියන්නේ. අපි අන්තිමට කොතනින් ආවත් ඕක තමයි තැන. ওই ක්‍රමයේ වෙනසක් වෙන්නේ නැහැ. කරන න්‍යායන් වෙනස් වෙන්න පුළුවන්. ওই ධර්මතාවය එකයි. ওই විදිහට මෙනෙහි කළා මිසක වෙන ගොඩ යන්න තැනක් නැහැ. ඒ නිසා හැමෝම දකින්න ඕනේ අපි නිවන් දකිනවා කියලා 아무ත එකක් කරන්නට නැහැ. සීලයක පිටි සමාධි වල සමාධි වෙදී මොකද ස්කන්ධය පිළිසින් දක්වන ධාතු පිළිසින් දක්වන ආයතන පිළිසින් දක්වන කොහොමද පටිච්චසම්පද වශයෙන් කියන තැනක මේ මෙහි කරන්න ඕන දැනගන්න ඕන දැනගත්තාම අපිට සසරෙන් මිදෙනවා කියන කේ තරම් දෙයක් නෙමෙයි මේ ඉතින් කොහොමයි තියෙන්නේ කියන එක එහෙනම් කාලේ කියලා තියෙනවා අපි අද වෙනසට සම්සම් කරමු නේද තව කොහොම හරි ප්‍රශ්නයක් ගැටලුව තිබුණොත් අපි හෙට අහමු. අනුමෝදන් කළා අවසන් කරන්නද? ඈ? හොඳයි නම් කවුරු සාදු කියන්නේ? හොඳයි නම් මේ තුන් බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව දේවල් වල කටයුතු කරන දෙකක් හැම දෙයක් පැත්තකින් තබලා තුනුරුවන් පිහිට සරණ කරගෙන තුනුරුවන් සංගමන තැන් කරගෙන මේ ස්ථානයට ඇවිල්ලා අද දවස පුරාම තමන්ගේ කය වචන දෙක සංවර කරගෙන බුදුරජාණන් වහන්සේ වදාළා කාට ප්‍රතිපත්ති ධර්මයේ හැසිරෙන්න උත්සාහවත් වෙලා බොහෝම වටිනා කුසල ධර්ම රාශියක් සිද්ධ කරගත්ත තමන් ලැබුණු මනුෂ්‍ය ජීවිතයේ හිස් නොවන විදිහේ පින්කමක් සිද්ධ කරගත්ත කුසලයක් සිද්ධ කරගත්ත කල්පනා කරගන්නට මේ පහල කරගත් සීලූම කුසල ධර්මයන් විශේෂයෙන්ම ගෞරවනීය මහා සංඝරත්නයට නායකහඳුරු මේ නැතත් ගෞරවනීය නායකහඳුරු මහන්සියටත් ඒ වගේම මේ විහාරස්ථාන වැඩින් අපේ පුණ්‍යරත්න ස්වාමීන් වහන්සේ අපේ පින්වත් ධම්මසිරි ස්වාමීන් වහන්සේ වගේම ඥානවීම ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නය උදෙසා මේ පින් අපි අනුමෝදන් කරනු අනුමෝදන් වෙත්වා පින්වත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ ලැබේවා පින්වත් ස්වාමීන් වහන්සේලා කරන කියන ශාසන මාමුක කටයුතු දියුණු දියුණු කරගන්නට මෙම කුසල ධර්මයේ පින්වත් ස්වාමීන් වහන්සේලාගේ ජීවිතවලට පාරමිතාවක් වේවා ස්වාමීන් වහන්සේලාට ප්‍රාර්ථනීය බෝධිකින් උතුම් නිවන සැනසෙන්නට මේ කුසල ධර්මයේ හේතු උපනිස්කේ වේවා කියලා සාදුකාරය. ඒ වගේම අද දවසේදී අපි සිද්ධ කරගත්තා වූ සීලෙන් කුසලෙන් ලෝක්‍ය සම්බුද්ධ ශාසනයත් මේ පින් උතුම්වත් මේ පින් උතුම් ගෙවල් දරුවෝ රැකිරක්ෂාදී ස්ථානට අධිග්‍රහිත වූත් ඒ වගේම මේ විහාරස්ථානට අධිග්‍රහිත වූ ශාසන මාම ශිෂ්ඨකාරක සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවිසිර වඩා වර්ධනය කරගනිමින් දිව්‍ය පතන බෝධියකින් උතුම් වෙන සනසෙත්වා දිව්‍යන්ගේ ආරක්ෂාවද මේ පින් මුතුන් කෙරෙහි ලබා දෙත්වා කියන අදහසින් අපි දිව්‍යන්ට පින් අනුමෝදන් කරමු. ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තමනෝ විකා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තමනෝ විකා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ටා චුම්මට්ටා විවානාකා මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිතා භූතනසං ඒ වගේම පින්වත් ස්වාමීන් වහන්සේලාගේ පුණ්‍ය පින්වතුන්ගේ නමින් නැසී කාල යාත්‍රා කළා මේ ජීවිත සංසාරික ත්‍යන්තක් නැසම ඇතිකන්නේ සීලෝමගේ ඥාතන් සිහිපත් කරගන්න ඒ අයත් ඒ වගේම ආරම්භයකට මේ මොහොත දක්වා මේ විහාරස්ථානයේ හදන්නට උදව් වෙලා කැප වෙලා කැප කරලා කලුරිය කළා වූ අපවත් නාව සුදී ප්‍රවිදි ඒ දෙපසමැති පින්වත් ස්වාමීන් අපවත් විවදලේ ස්වාමීන් වහන්සේලාත් මේ සඳහා උදව් උපකාර කළා වූ ඒ ගිහි පාසක උපාසකවන් සිටින ඒ ඒ මිය පරලෝකියාව ඒ සිල් දායකාරකයන් මේ මොහොතේ සිහිපත් කරනවා අපි කලාව පින් ඒ අය ඕන් කලාව පිනක් සතුටින් සාධුනාදෙන් අනුමෝදන් වෙත්වා ශාසන ඥාතිත්වයෙන් සහ ගිහි ඥාතිත්වයෙන් අප වෙනුවෙන් මේ මියගිය සිළු දනාට අපි කලාව පින් අනුමෝදන් වෙලා ඒ අය යම්කි දුක් ඇති ස්ථානයක සිටින දුකෙන් අත මිදී සපවත් බහල්පත් වීමෙන් ප්‍රාර්ථනීය බෝධිගින් උතුම් වෙන සිසින්නටත් මේ කුසල ධර්මය එයට හේතුපනිෂ්ඨ වේවා කියලා ඥාතිට පින් අනුමෝදන් කරමු. ඉදම් මේ ඥාතිනම් හෝතු සුඛිතාං ඥාතයෝ විදම්මේ ඥාතිනම් හෝතු සුඛිතාං ඥාතයෝ ඉදම් මේ ඥාතිනම් හෝතු සුඛිතාං ඥාතයෝ ඒ වගේම මේ පින්වත් සීලුම දෙනාටත් පියරත්න මහත්මයා මහත්මණිය ඇතුළු මේ සප්තදහස මිට උපකාර කළ සිල් දෙනාටත් මේ පින්වත් සිල් දෙනාටත් සිව්පස්යෙන් අප උපස්ථාන කරන සීලුම් දෙනාටත් අද දවසේ දාන ආදී ඒ සිව්පස්යෙන් උපස්ථාන කළ සිල් දෙනාටත් ඒ වගේම ස්වාමීන් වහන්සේලා සීනාසන විහාරස්ථානයේ කියන බොහොම හැඟීමෙන් කටයුතු කරන ඒ පිරිසටත් ආයක සභාවටත් මේ හැම දිනාටමත් මේ පින්වතුන්ට මේ සත්‍යව सिद्ध කරගන්න එන්නේ අවස්ථාව සැලසෙන්නට නැති ගවල්දරවල යම් පිරිසක් සිටිනම් ඒ සීල් දිනාට මේ හැම දිනාටම පින් අනුමෝදන් වූ දිව්‍යම දේව ආශිර්වාදයෙන් තුන්වන් සතු අනන්ත ගුණ බලයෙන් මේ පුණ්‍ය ශක්තියගේ බලයෙන් මේ සෑම දිනාගේම මෙලොව ජීවිත වලට ඇතිවන ලෙඩ දුක් කරදර බාධක අපලෝපද්ද දුර වේවා කරන කෙනාට අදහස් වෙන සම්මත දේවා සුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවේසන සීපමින වැඩ වදාලා උතුම් අචරාම නිවන සම්පතිය අවබෝධ කරගන්නටත් මෙම කුසල ධර්මයේ සෑම දිනකටම උතුම් නිවන් ප්‍රසම්පාරමිතාවක් වේවා ප්‍රසාරය මහත්මයා අද දවසේ වැඩසටහන් මෙතකින් සමාප්ත වෙනවා. හෙට දවසේ පෙරවරු 8:30 සිට පස්වරු 5 දක්වා පමණ සුපුරුදු පරිදි මේ වැඩසටහනම පැවැත්වෙන බව සිහිපත් කරනවා. විශේෂයෙන්ම අද දවස පුරාම අපේ සුදස්සන ආනන්දන් වහන්සේ උන්වහන්සේගේ අසනීප තත්ත්වය ශාරීරික යෝග්‍යතාවන් කිසිවක් නොබලා මේ පින්නතුන් වෙනුවෙන් මුළු දවසම ගත කළා. ඉතින් අපි උන්වහන්සේට ආයුර ආරෝග්‍ය සම්පන්නිය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරන අතරම තව තවත් මෙවැනි ශාසනික කාර්යයන් කරන්නට උන්වහන්සේට තුනුරුවන්ගේ සරණින් දළදා වහන්සේගේ ආශිර්වාදයෙන් සියලු ශක්තිය ධර්මයේ වාසනාව සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. හෙට දවසේ උදේසක මම හිතන්නේ මේ පින්නතුන්ම පැමිණෙන නිසා විශේෂ මතක් කිරීමක් තියෙනවා මම දැන් ඒක කමක් නෑ මම කියන්නම් මේ අපේ මේ විහාරස්ථානය පිරිසිදු කිරීම සඳහා අපිට වැකුම් ක්ලීනරයක් ඕන කරලා තියෙනවා මේ තිබිච්ච එක අබලම් වෙලා තියෙන එක ටිකක් අපහසුයි භාවිත කරන්න දැන් මේ වගේ වැඩසටහනක් වෙලා හිට සූදානමකට අපහු මේවා පිරිසිදු වෙන නිසා වැකුම් කරන්න ඕනේ ඉතින් දායක සභාවෙන් ඒකට වැකුම් ක්ලීනරයක් ගන්න සූදානම් කරලා තියෙනවා ඩොලර් 600ක් විතර යනවා. ඉතින් එක්කෙනෙකුට දෙන්නෙකුට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. හෙට දවසේ අපි ඒකට කැමති කෙනෙකුට කැමති පරිදි ඩොලර් එකකින් දෙකකින් හරි කමන්නේ අපි කැටයක් තියන්න යෝජනා කරගත්තා මේ අපේ රෝහිත මහත්තයයි උදේ දායක කීප පොලක් එක්ක සාකච්ඡා කරලා කැමති කෙනෙක් ඉන්නවා නම් ඒකට උදව් කරන්න පුළුවන් අර එක දායක මහත්තයෙක් වයින් ඇහුවා මාසයට මොනවද ඕන කියලා මම එයාට කිව්වා මෙයා යම් කිසි මුදලක් පරිත්‍යාග කරාවි මම ඒක බෝඩ් එකේ දාලා තියෙනවා ඒ වගේ කීප දෙනෙක් එකතු වෙලා කියන්නේ මම හිතන්නේ මේ වැඩසටහනට එන අයගෙන් යම් කිසි එහෙම අනුග්‍රහයක් ලැබුණොත් අපිට පහසු වෙයි ඒක අර ටිකක් කල්පවතින හොඳ ක්ලීනර් එකක් ගන්න තමයි බලාපොරොත්තු වෙන අය සභාවේ මොකද මේ පන්සල දැන් අලුත් ස්ථානයකට ගෙනිච්චාම පාවිච්චි කරන්න පුළුවන් විදිහට මොකද සමහර අර තියෙන ලකුණු ක්ලීනර් එක ටිකක් අමාරුයි පාවිච්චි කරන්න ඒකෙන් ලකුණු වෙන්නේ නැහැ අමාරුයි තිවිච් එකත් අබලන් වුණා. මේ ඒකත් මතක් කරේ හෙට දවසෙත් මතක් කරන්න වෙනවා. මමක් නෑ කියලා මම කිව්වෙත් ඒකයි. එහෙනම් හෙට දවසේ නැවත වතාවක් හමු වෙමු. හැමදෙනාටම තෙරුවන් සරණයි. සිරිපාල් නේද? Thank you. දෙපින්තුනන සිල් පන්සිල් සමාප්ත නමස්කාරය කියන්න. සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि सङ्घं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන Thank you. කාමේසු මිච්ඡාචාරා විරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා විරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා විරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා විරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්චකමා දත්තානා විරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්චකමා දත්තානා විරමණී සික්ඛාපදං මේ තිසරණ සහිත මේ තිසරණ සහිත පංචශීල සමාදානය පංචශීල සමාදානය මාර්ගඵල නිවන් පිණිසම මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා හේතු වේවා සාධන ආමේ එකම හිත සීල ව්‍යාපාර සඳහා දවල් දාන්නේ ආත්මික පූජා කරනවා කිව්වා මේ පින්වත්තුන් හිත දවල්ට දාන කේන්ද්‍ර වලින් නැහැ. ඔව් එන අනිත් අයට පොඩ්ඩක් දැනුවත් කරන්න හිත දවල් දාන්නේ මෙහෙන් දෙනවා කියලා. එතකොට ඕගොල්ලෝ දාන කේන්ද්‍ර වලින් එන අනිත් කටට මතක කරන්න දවල් දාන ගේන්න අවශ්‍ය නැහැ කියන්නේ. එහෙනම් මම වන්දනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තෝ සම්පරෝගෝ විනස්සතෝ මාතේ භවත්තරායෝ සුඛීතිකායකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ රුද්ධාන් වාදීන සදා සත්‍ති භවන්තු භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේ සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු